බොහොම පිං ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. හීනොත් මානය වැනි මානසික රෝග තත්ත්වයක් නිසා ඇතිවෙන hallucination සහ delusions නිසා ක්‍රියා ක්‍රියා කරන ක්‍රියාවලට විපාක ඇති වේද? එවැනි තත්ත්වයන් නිසා මාර්ගඵල ලැබූ බව පවසන කෙනෙක් වෙන් කරගන්නේ කෙසේද? <laughs> දැන් ඒ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා කියන්නේ මේක මේ භූතේක ආරූඪ වෙලා නෙමෙයිනේ මායя ආවේශ වෙලා නෙමෙයිනේ මේ වෙන කෙනෙක් කරනවා නෙමෙයිනේ එයාගේ මනසින්ම තමයි සචේතනික ඒවා ක්‍රියාත්මක වෙන්නේ එතකොට මේ සචේතනිකව ක්‍රියාත්මක වෙන දේවල් වල දැන් අපේ චෛතසික දැන් ඉතින් ඕවට ගොඩක් අභිධර්මයේ පැත්තට යන්න වෙනවා ගැඹුරට ඒ කියන්නේ චිත්ත වීති ගැන එහෙම දැන් අපි මේ කතා කරන්නේ අභිධර්ම කාරණා තමයි. නමුත් මේ මූලික කාරණානේ අපි කතා කරන්නේ. එතකොට චිත්ත වීති වලට යනකොට චිත්ත වීති වල තියෙනවා අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන. ඒ විදිහේ චිත්ත වීති. එතකොට පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන චිත්ත වීති වල විශේෂයෙන් ඒ වැදී අර ජවන්සිට ඇති වෙන්නේ නැතුව දැන් විශේෂයෙන් අතිපරිත්තාරම්මන වෙනකොට ජවන්සිට මොකුත් නැහැ. එවිදින් ඒ සංඥා ඒ යන්තම් භවාංගේ චලනය වෙලා විතරයි. එතකොට ඒ මට්ටමට වෙනකොට ඒවට විපාක නැහැ. එතකොට අති පරිත්තාරම්මන වෙනකොට එතන ඊටාම දුර්වල මට්ටමක් තියෙනවා. හැබැයි මහන්තාරම්මන අතිමහන්තාරම්මන මට්ටමින් මේ චිත්ත වීති ක්‍රියාත්මක කරනකොට ඒවැ ජවන්සිත හොඳට ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ජවන්සිත ක්‍රියාත්මක වෙනකොට ඒවේ අර කර්මපත භාවයටපත් වෙන්නට අවශ්‍ය සාධක ටික ගොඩ නැගුණොත් ඒක ඊළඟ උත්පත්තියකටත් හේතු වෙනවා. හැබැයි දැන් ඒ බින්නෝන්මාදයේ වගේ තත්වයක් නිසා ඒතනත්ත අර විදිහට යම් යම් වැරදි අදහස් වැරදි මතිමතාන්තරවල ක්‍රියාත්මක වෙනකොට ඒ తত্ত্বය වෙන කෙනෙක් ඇති කරනවා නෙමෙයි ඔහුගේම මනස විසින් තමයි ක්‍රියාත්මක කරන්නේ. හැබැයි පාලනයකින් තොරව. එතකොට ඒවා අර හිතාමතාම සැලසුම් කරලා කරන දේවල් තරම් ප්‍රබල නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ යම්කිසි දුර්වල මට්ටමක් තියෙන්නට පුළුවන්. යම් අවස්ථාවක ඥාන සංප්‍රයුක්තව කරන කුසල් වලින් අරවා යටපත් කරන්න යම් ප්‍රමාණයකට පහසුයි. හැබැයි දැන් අර වගේ මේ මානය නිසා ඒකට කියනවා මේ දැන් මාර්ගඵල ලබන්නේ නැතිව තමන් මාර්ගඵල ලැබුවයි කියලා හිතාගන්න. එතකොට ඒ ඇති වෙන తত্ত্বය ඒ තනත්තා නොදැනුවත්ව කරනවා කියලා අපිට පෙන්වන්න. එතකොට ඒ වංචක ධර්මයකට හසු වෙනවා. ඒතර වංචක ධර්මයකට හසු වුණාට පස්සේ ඒ තනත්තත් යම්කිසි අසරණ මට්ටමක තමයි ඉන්නේ වරදවා වටහා ගැනීම. එතකොට ඒකත් යම් ප්‍රමාණයක සහනශීලී තත්වයක් තියෙනවා. මේ මොකද යාම එක පටලවාගෙන යාම වරද්දාගෙන දැන් මේ ලෝකෙට බොරු කරනව නෙමෙයි. හැබැයි දැන් යම්කිසි කෙනෙක් තම මාර්ගඵල ලැබුව ලැබපු නැති බව දැනගෙන අනුන් රවට්ටන අදහසින්ම ඒක අනිත් අයට ප්‍රකාශ කරනකොට ඒතනත්ත ලෝකෙට කරන්නේ වංචාව. ඒක බරපතල කාරණයක්. එතකොට තමන් මාර්ගඵල නොලබා මාර්ගඵල ලැබුවයි කියලා වරදවාගෙන ඒ තනත්තා ප්‍රකාශ කරනකොට ඒකත් වරදක් තමයි. එතන තියෙන්නේ එතන මෝහය, දිට්ඨිය එක්කලා වරදව වටහාගෙන. ඒකෙනුත් යම් කර්මයක් ජනිත වෙනවා. නැතුව නෙමෙයි. හැබැයි ඒවා ගොඩක් දුර්වල මට්ටමේ මොකද අනුන් රවට්ටන්න උත්සාහ කරනවා නෙමෙයි තමන්ම රැවටිලා. ඒ තමන්ගේ රැවටීම නිසා හෝ ලෝකෙට අපරාධයක් කරනවා නම් ඒක බරපතලයි. හැබැයි දැන් මම මාර්ගඵලයක් අවබෝධ කරගෙන ඉන්නේ කියලා නිහඬව හිටියට ඊට පස්සේ කෙනෙක් අහනකොට ඇත්තටම තමන් මාර්ගඵලයක් අවබෝධ කරගෙන කියලා හිතාගෙන එහෙම ප්‍රකාශ අවංක අදහසින් ඒක ප්‍රකාශ කරන්නේ අනුරවට්ටන්න නෙමෙයි. එතකොට එතන ජනිත වෙන්නේ ඒ කර්මය බොහොම දුර්වලයි. හැබැයි දැන දැනම අනුන් රවට්ටලා ප්‍රතිලාභ ලබන අදහසෙන් මම සෝවාන් වෙලා මම රහත් වෙලා මම බුදු වෙලා කියලා දැන් අද කාලේ එහෙම කියන ගිහියෝ පැවිද්දෝ හරියට ඉන්නවනේ. ඉතින් ඒක බරපතලයි. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ලෝකයේ මහහොරු අතර එක්කෙනෙක් එයා. තමන්ට නැති මාර්ගඵල ධානා අභිඥා මාර්ගඵල නැතුව තමන්ට එහෙම තියනවා කියලා කියනවනම් ඒ තැනත්තා ලෝකේ මහ හොරෙක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ తත්වය වඩා බරපතලයි. අර බින්නෝන්වාදයේ වගේ తත්වයක් තුල හෝ එහෙම නැත්නම් තමන් තමන්ගේම මනෝභාවයන්ට රැවටීම නිසා හෝ කරන తත්වයන් ඒවා කුසල් නෙමෙයි. එතන මෝහමූලික අකුසලයක් ජනිත වෙනවා. හැබැයි ඒවා වෙනත් කුසල කර්ම වලින් අපිට යටපත් කරගැනීමේ යම් අවස්ථාවක් තියෙනවා. කරුණු වටහාගත්තු තැන ඉඳලා කරන ඥාන සංප්‍රයුක්ත කුසල් වලින්. ඉතින් ඒවා අපිට අර ඉස්සල්ලා ඉන්දික මහත්මයා හුවා වගේ ඉරි ගහලා පෙන්වන්න පුළුවන් <laughs> කාරණා නෙමෙයි. ඒවා එක එක්කෙනාගේ මානසික මට්ටම අනුව සාපේක්ෂ වෙන්නට පුළුවන්. එතකොට සමහර වෙලාවට බින්නෝන් මාදයේ තියෙන කෙනෙකුට වුණත් ඊට පස්සේ අර විදිහට තමන්ම මේ රැවටිලා ඉන්න මානසික මට්ටමේ ඉන්න කෙනෙකු අතින් වුණත් බරපතල කර්ම ඇතම අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් කර්මපත භාවයටපත් වෙන දුගතියක උපද්දවන්නට හේතු වෙන ඒවා සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපට කියන්න බෑ. සාපේක්ෂව ගත්තන් පස්සේ දන දන වංචා කරලා අනිත් අය රවටන කෙනා සහ තමන්ගේ මනසේ ධර්ම හඳුනාගත නොහැකිව තමන්ම රැවටිලා කටයුතු කරනකොට ඒක ඊට අරිට වඩා දුර්වල මට්ටමක් කියලා කියන්න පුළුවන්. හැබැයි අකුසලයේදී මෝහය වඩා බලවත් වෙන නිසා අර මේක තමන් එහෙම මෙතනටපත් වෙලා නැහැ කියලා දැනගෙන කටයුතු කරන කෙනා ලෝකේ රැවටීම තුලින් ලෝකයට හානියක් කරනවා. හැබැයි ඒතනත්තා තමන්ගේ මනස පිළිබඳ මුලාවක් නැහැ. එතකොට එයාට තියෙන මෝහ මූලික ගතිය අඩුයි. හැබැයි අනිත් අය රැවටීමේ කාර්යයත් එක්කලා එයා වැඩි අකුසල කර්මයක් කරගන්නවා. දැන් මෝහ මූලික ගතියත් එක්කලා ගත්තන් පස්සේ එතන අර දැනගෙන ලෝකේ රවට්ටන කෙනාට වැඩිය මෝහ මූලික ගතියෙන් අර අනිත් කෙනා වඩා දුර්වල තැනකයි ඒ තැනත්තයි ඉන්නේ. ඉතින් එහෙම අපිට එක් එක් කාරණාවලට සාපේක්ෂව තමයි මේ தත්ත්වය හඳුනා ගන්න වෙන්නේ. ඒකයි අපි සිහිපත් කළේ ඒවා මේ රේඛාවක් ගහලා අපිට පෙන්වන්න පුළුවන් දේවල් නෙමෙයි.